මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න ඒ හීම් බණ්ඩා මේ කිරිනේදිස්ටයි මටයි ලොකු වැඩක් තියෙනවා රහසේ කතා කරගන්න. ඒ හින්දා කිසි කෙනෙකුට මගේ කාමරේට එන්න දෙන්න එපා. හ්ම්. හ්ම්. දැන් යනවා කඩේට. ඔව්. ඈ මුදලානේ. අපේ ආරච්චින මේ පෙස්සමට අසම් කරන්නේ නැද්ද? ඇයි නැත්තේ? මේ බලනෝ, මේ බලනෝ. මේ පෙස්සමේ මුලින්ම තියෙන්නේ කාගේ නමද කියලා කියවන්ටයි කීවේ. හ්ම්. කියවන්ට මං අකුරු දන්නවයි අමුදලානේ. ඈ? අකුරු දන්නේ නැහැ. එහෙමනම් ඔබ කොහොමද මේ පෙස්සවට අස්සම් කරන්නේ? ඇයි මතක නැද්ද මුදලානේ? ඔය වගේ පෙස්සම් කොල කීයකට මම මගේ කන අස්සම් ගැහුවද? මේ මාපට ඇඟිල්ලේ තින්ත ගාගෙන. හ්ම්. ඒ උනාට දැන් මේ පෙස්සම ලියන්ට හේතුව උඹනේ කිරිනේලි. උඹේ කොළුව නේද ඉස්කෝලේ විභාගයෙන් පේල් කෙරුවයි කිව්වේ? හ්ම්? ඒක හරි අපරාධයක් මුදලානේ. මගේ අමරපාලය හැමදාම පාඩම් කෙරුවා. ලිව්වා, පොත් කියෙව්වා, ගණන් හැදුවා. ඌ ඉඳ හිත ඉස්කෝලේ නොගිහින් කැලේ පැන්න තමයි. ඒ වුණාට ඒ නොදන්න දෙයක් මට කේන්ති මගේ කොළුව පේල් කරලා හිටන් අල්ලපු ගෙදර ගුණපාණියා ඉහළීම පාස් කරලා ඌට ඉහළ තැනක් දුන්නා. ඒකට කමක් නෑ කියමුකෝ. නමුත් ගුණපාලයා ඉහලින් පාස් කෙරුවයි කියලා උගේ මහා උන්ට වටිනාද රතිඤ්ඤපත්තු කරලා අර උත්සවයක් දාන්න. මොකක් කිව්වේ? ඇයි මුදලාලි? අර මිනිස්සු සේරම අර නිකන් ඇට්ටෝන් එකක් වාගේ කියලා කාලා බීලා රබන් ගැහැව්වේ. මගේ කොල්ලව පේල් කරපු හින්දා නේද කාලා බීලා නැටුවේ. උඹ කියන්නේ උඹේ කොළුව අමරපාල පේල් වෙච්ච හින්දායි අල්ලපු ගෙදර පාටියක් තිබ්බේ කියලානේ. අන්න එව්වෙන් එකක් දාලා නටන්න වටින්නේ නෑ නේද? එච්චරයි. ඒ පාටි එව්වා එකට මගේ හතුරෝ සේරටම අඬ ගහලා කන්ට බොන්ට දුන්නා. මේ සේරටම වැරදිකාරයා කවුද? උඹේ කොළුවා අමරපාල. මුදලාලිට පිස්සුද? අමරපාලයා නෙමෙයි වැරදිකාරයා. වැරදිකාරයෝ එක්කෙනෙක් නෙමෙයි. ওই ඉස්කෝලේ ඉන්නේ මහා වැඩිකාරයා තමයි මුවන් පැලසේ ඉස්කෝලේ ලොකු ගුරා. තව ඉන්නවා අර දුම්බර පළාතේ ඉඳලා ආවයි කියන ගුරා. අනිත් එකී තමයි අර රතු මහත ගෑනු ගුරුවරි. කොළුවට හැමදාම කරන්ට අමාරු වැඩමයි ඒ ගුරුවරි දුන්නයි කියන්නේ. වටින්නේ නෑනේ හරි හරි ඉතින් එදා උඹ කියාපු හැටියට ඊ නන් දෙකම මේ පෙස්සමට දාලා තියනවා කිරිනේලි ඒ කියන්නේ අර දුම්බර ගුරාගේ නම මොකද්ද නහයෙන් කියන නමක් නාමෙල්ද අන්න හරි නහමෙල් ඒ ගුරත් මය කොල්ලට කරන්ට අමාරුම වැඩලුත් හැමදාම දුන්නේ ඒ මදි වටේ ගුරා බොරු ගන්නලා තියෙනවනේ එහෙම බොරු ගන්නන්ට බැහැනේ කිරිනේලිස් බැරි වුණත් ඉස්කෝලේ ලොක්කගේ ගෝලියෙක්ලුනේ නාමෙල් නාමෙල් අන්න හරි නාමෙල් මිනිහා මගේ කොල්ලට ඉගන්වලු මේ ඉන්න පොළොව බෝලයක් වගේ කැරගෙනවයි කියලා එහෙනම් අය ආයුවන් මේ මිනිහා උගතෙන්ද මේ අපි කවුරුත් පය ගහගෙන අවුරුදු 10000 ගාණක් හිටිය මහ පොළොව බඹරයක්ද කැරගෙන්න එහෙම කැරගෙනවා නම් මේ මුදලාලිගේ කඩේ හුන්නස් කිරි කන්දේ හරි ලගේ ගලට හරි හැප්පිලා හෙට වෙනකොට කුඩේ කුඩු වෙයි. ඉතින් උඹේ කොළුවා පොළව කැරකෙන්නේ නැහැයි කියලා කීවලුද ප්‍රශ්න පත්‍රයේට? මමයි කොළුවට ඒක කියා දුන්නේ. ඇයි හත් දෙයනේ අපි ඉන්න මේ මහ පොළොව බැලුම් බෝලයක්ද? වටේ කරකෙන්න. ඈ ඒවා බොරු ගන්නන ගුණාන්සලා හින්දා තමයි මගේ කොල්ලා පේල්ලුනේ. පේල් කරලා නැවතුනොත් ඇති ඉස්කෝලෙන් දොට්ට දාන්නේ නැතුව. දොට්ට දැම්ම හින්දානේ නම් එදා මම මුදලාලිට කිව්වේ මොකක් හරි කරමුයි කියලා. ඉතින් මුදලාලි කිව්වා ඒ පච උගන්නන ගුරයි අර ගෑනු ගුරි ගුරුවරි එතකොට ඉස්කෝලේ ලෝක්ක අන්න හරි ඒ තුන් දෙනාම මේ පැලැස්ස පළාතේ තියාගන්නේ නැතුව මාරු කරන්ට කියලා පෙස්සමේලියන්ට තව මුදලාලිගේ සිරිමල් පුතත් මේ ඉස්කෝලෙන් ඩොට්ට දැම්මයි කියනවා නේද? ඒ කාලේ මන් දන්නවා තව හුඟක් දෙනෙකුගේ කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගන්නෙ නෑ කියලා. පේල් කෙරුවා කියලා. උන් ඩොට්ට දැම්මා. අන්න අන්න අන්න ඒ සීරෝගෙම අස්සන් මේ පෙස්සමට ගන්ට ඕනේ. හැබැයි කිරිනේරිස් මට බෑ ඒ කාටවත්ම මේකට අස්සම් කරන්ට කියන්ට නම්. තේරුණාද? ඔබට තේරුණාද? නෑ මට තේරුනේ නෑ මුදාලි ඇයි බැරි? මම මේ බොට උදව් කරන්ට ගියේ. උඹේ gedere කිට්ටු. උඹේ හතුරෙක් වගේ ඉන්න. උඹේම සහෝදරයාගේ පුතා විභාගයෙන් ඉහළින් පාස් වෙච්චි ඉඳා. ලොකු පාටියක් දාලා හිටන් කාලා බීලා නටලා රතිඤ්ඤා පත්තු කරලා උඹේ හිතට ලොකු වේදනාවක් ඇති කෙරුවයි කියලා එදා මට කියාපු හින්දා ඉතින් එදා මේ මුදලාලිත් කිව්වනේ මුදලාලිගේ පුතා සිරිමල් ඉගෙන ගන්නේ නැතුව පේල් කරලා අන්තිමේ ඉස්කෝලෙන් දොට්ට දැම්මයි කියලා මං කීවද එහෙම අනේ අම්මාපල් කීවනේ නම් මුදලාලි ඒ විතරක් ඈ. දැන් මේ ඉස්කෝලේ ඉන්න ඔය මහගුරයි මිනිහගේ ගෝලයයි අර රතු බැරැස්සි නෝනායි තුන් දෙනාම තූත්තු කුඩියට ඒ වගේ දිහාවකට මාරු කරන්ට පෙස්තම් දීලා දෙනවයි කියලා කිව්වනේ. ඒක නේද මාත් මේ දැන් දවස් කීයක්ම මෙහාට ආවේ. අන්න ආවා ආරයි. ඕ හෝ වෛරා හෝ හෝ අන්නවාරච්චිල උන්නැහැගේ නමයි අසනයි නැතුව අපිට බෑනේ මේ ලෝකෙ දෙයක් කරන්න. එන්ට එන්ට ඇතුළටම ආරච්චි මස්සිනා. මේ කිරිනේලිසොත් ඇවිල්ලා ඉන්නවාද? ආහා. ඈ බම් කිරිනේරිස් ආ උඹේ කොළුවා ඉස්කෝලෙන් දොට්ට දාන්න මොනවද කොළුවා කරපු වැරදි? හ්ම්? හොර වංචා කෙරුවද? එහෙමනම් කොළුවට විතරක් නෙවෙයි බොටත් යන්ට වෙනවා මහවුලු ගෙදර ඕක ඇතුළට. ඔන්න අහගනි. නෑ මේකේ වැඩේ මේකයි මස්සිනා. මං ඇහුවේ මේ කිරිනේරිස්ගෙන් මේ මහ පොළොව දෙයියම්පල් අමරපාලයා අබ ඇටේක දෙයක් මේ සම්මජාතියේදී හොරකම් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. ආයිබුවන්. ඈ එහෙමනම් ඇයි කොළුවා ඉස්කෝලෙන් අහක් කරුවේ ආ මේකේ වැඩි ආරච්චි මස්සිනා මේ මේ මේ බොලන් උදියන්සේ මම මේ පුරස්නේ අහන්නේ කිවිනේරිස්ගෙන් කොළුවා මොනවද කරුවේ ඈ හොර වැඩ තක්කඩිකම් ඈ අබමල් රේණුවකවත් වැරද්දක් කෙරුවේ නැති රත්තරන් කොළුවෙක් අමරපාලයා. මං දැක්කා. අමරපාලයා දවසක් බීඩි මිටියක් අරන් ගියා කඩේට ඇවිත්. ඒත් ඉස්කෝලේදී ඌ බීඩි බීලා හුවෙලා නැහැ. ආරච්චි මහත්තයා ඌ ඒවා බීවේ පිළිකන්නට ගොහින් ඔය ගුරුවරුන්ගේ අර ඉස්කෝලේ නෝනිගේ මොනවා හරි වැරදි කියලා කෙටෙව්වද උඹේ කොළුවා? ඈ කියාපන්. හන්දෙන් දෙයියන් පල් නැහැ. ඒ අතින් අමරපාලේ අර සෙමනේරිස් අයියාගේ කොල්ලටත් වඩා හොඳයි. නමුත් සෙමනේරිස්ගේ කොළුවා ඉහළට නංගලා ඌට තෑගිත් දීලා. ඒ සන්තෝෂෙට සෙමනේරිස් පාටි දාලා. සෑල්විනිකම් මට නිින්ද යන එක වරද්දන්ට හුරේ දැම්මා. සින්දු කියලා අන්න ඒකයි මට කේන්ති. කවුරු හරි සන්තෝෂෙට හුරේ දැම්මා කියලා පිටසමක් ගහන්නේ කාටද ඈ සන්තෝෂෙට නටපු මිනිසුන්ටද මේකේ වැඩේ ආරච්චි මස්සිනා බොලම් මුදියෝ මම මේ දින පොතේ ලියාගන්නේ මේ කිරිනේරිස්ගේ කට උත්තරයි නෑ නෑ නෑ ලියන්න එපා මේක නඩුවක් නෙවෙයිනේ පැමිණිල්ලකුත් නෙවෙයි මේක අපි තුන්දෙනාම එකතු වෙලා අත්සන් කරන්ට තියෙන දිග පෙත්සමකට එකතු කරන කෝන්තර. ඒ පෙත්සමට මට ඇති වාසිය මොකද්ද? ආ ඕන්නෝ කාලලා දහම් කිරිනේරිස්. එහෙම කියන්න එපා මස්සිනා. මේකේ සීමිතේ පෙත්සමක් නෙවෙයි. ඔව් ආරච්චි මහත්තයෝ තමුන්නාන්සේගේ අසන දැක්ක ගමන් පෙස්සමට මුල් තැන දීලා බාරගනි කියවන්නෙත් නැතුව. හරි, හරි. මං අහන්නේ මගේ ඒ වටිනා ආසන දැම්මාම මොකද්ද මට ඇති වාසිය කියලයි. හේයි ආරච්චි මස්සිනා මේ මං ඇහුවේ කිරිනේලිස්ගෙන් මොදියෝ. මේ වාසිය ගැන මේ කිරිනේලිස් කියන්ට දන්නේ නැහැ. ඒකයි මං කට දාන්නේ. හ්ම් හ්ම් කියමු බලන්න. ඔය කියන වාසිය මට කොච්චර වාසිද කියලා බලන්න. හ්ම්. සෑ සෑ මේක මහා කෂදා සුරුට්ටු මිටියක් නේ මට දීලා තියෙන්නේ. හ්ම්. ගහනවා තව ගිනි කූරක් සුරුට්ටුව පත්තු කරගන්න. හ්ම්. ගහනවා. දැන් මේ පෙස්සමෙන් ආරච්චි මස්සිනාට තමයි ලොකුම වාසිය සිද්ධ වෙන්නේ. පෙස්සම ඕන කරන තැනට ගියාම තමයි තත්ත්වෙ පෙනෙන්නේ. ලොකුම වාසිය කියන්නේ මගේ භක්ති කරත්තෙට හොඳ ගුණෙක් අරගෙන දෙයිද? ඈ? චීචී එහෙම සුළුපටු වාසියක් නෙවෙයි. ආව් එහෙම සුළුපටු වාසියක් නෙවෙයි මේ පෙස්සමින් ලැබෙන්නේ. හ්ම් එහෙම කීවට බෑ මුදියෝ. මට තෝරලා කියනවා මේ පෙස්සමින් මුවන් පැලස ගම්වරියේ පොරදාන ගම්මුලා දෑනියා වන මේ කටුපුල්ලේ ගෙදර කීරාලවන මට. හ්ම් මොකක්ද වෙන සිටී. ඔව්. ඒ කියන්නේ ආරච්චි මහත්තයාට වාසියක් වුණොත් විතරද පෙස්සමට අසංගහන්නේ. නැතුව නැතුව මම මොකටද මගේ රාජකීය අසන ගහන්නේ හා කියහම් බලන්න මං කියන්නම් මොකද්ද වාසිය කියලා ලොකුම වාසිය තමයි නාමලා කියන ගුරයි මිනිහට තැන දෙන ඉස්කෝලේ ලොකු ගුරයි ඒ දෙන්නටම පන්දන් එළිය දෙන අර බවලත් ගුරුවරියයි මේ මහ ඉස්කෝලෙන් වෙන ඕනෑම තූත්තු කුඩියකට හරි වහාම මාරු කරන්ට කියලා පළාතේ අපේ മന്ത്രി උන්නාන්සෙටයි තව ලොකු ලොකු තැන්වලටයි නාම්බා මේකෙන් තොලොංචි කරනවා නම් ඒක ලොකු වාසියක් තමයි මට විතරක් නෙවෙයි මුළු මුවන් පැලසටම ඒක වාසියක්. ඇයි ඇයි එතකොට ඉස්කෝලේ ලොක්කා මිනිහා නේද මේ පැලස හදන්න දැඟලුවේ? ඒ ලොක්කා තමයි නාමෙලාට තන දීලා ලෝකෙ කෙරුවේ. ඒ මිනිහා මට නඩුවක් දාන්න ගියා ඒ කාලේ මං නාම්බගේ කකුලක් ඇඩුවයි කියලා. ඔය ඉස්කෝලේ ලොක්කට ඕනෑ වුණා මේ මුවන් පැලස දියුණු කරන්න. එතකොට මේ පැලැස්සේ මිනිස්සුන්ට ලාභෙට කලට වේලාවට හොඳ බඩු ගන්නට සමූපකාර සමාගම් කඩයක් දාන්නත් යෝජනා කෙරුවා. ඒක හරි ගියා නම් මං අද කොහෙද? මගේ වෙළඳාම් වලට මොකද වෙන්නේ? <laughs> ඒ කාලේ මුදියා බය වෙලා හිටියා. ඉනාවෙන්ට <laughs> පාරච්චි මත් වෙනා. මට වඩා ඒ කාලේ ආරච්චිල බය වෙලා හිටියා. ඔය ගම්මුලා දෑනිකම මේ ගමේ කොහොල්ල ගාගත්තු ගැටේකට යයි කියලා ආරච්චිල බය වෙලා හිටියේ. ඒ ගිරාම සංවර්ධනයේ හින්දා. ඔව්. හරි හරි ඉතින් ඒ මුල් සමාගම පටන් ගත්තු දා රෑම අපි කවුරුත් ඒක කඩා හිරවලා දැම්මනේ. දැන් මේ කරදර සේරම අහෝසි. ඒ ගිරාමේ අහෝසි නෑ. අහනවා. අහනවා මේ ගිරිනේරිසිකින්. ඉස්කෝලේ ලොක්කයි ඔය නාමලයි අර නෝනි කියන බබලටයි පේල් කොරලා ඉස්කෝලෙන් දොට දාපු ළමයින්ගේ අම්මලා අප්පලා සීරෝම මේ පෙස්සමට අස්සම් කරන්ට පොරොන්දු වෙලා ඉන්නේ ඇයි කියලා අහනවා මේ කිරිනේදිස්ගේ. ආ ඒකේ කිසිම සාංකාවක් නැහැ. ඒ සේරම මගේ කොළුව දොට්ට දාපු එක ගැන අකම් පහල වෙලා කීවේ තඩි පෙස්සමක් ගහලා ඔය ගුරුනාන්සේලා මාරු කරන්න කියලාමයි. දැන් බලනවා මගේ පුතා සිරිමල් බොහොම හොඳින් ඉගෙනගත්තු ළමෙක් නේ. හවෝ එයා පොඩි පොඩි වැරදි හින්දා සිරිමල්ව ඒ කාලේ පේල් කෙරුවා විතරක් නෙවෙයි ඉස්කෝලෙන් දොට්ට දැම්මා. ඕ. හ්ම් ඒ උනාට මුදියෝ ඒ කාලේ එදා ඒ ගිරාම සංවර්ධන සමාගමට ආපු සෙනගට පොළු හරබ දීලා ඒ මිනිසු සීසීකඩ දුවන්ට වැඩ කෙරුවේ මුදියයි මායි කියලා ඉස්කෝලේ ලොක්කා පොලෝසියේ මහ පොතේ ලියුවා. හ්ම්. අපි දෙන්නම කොක්කට අහු කරලා තිබ්බා. හ්ම්. ඊට පස්සේ මට විරුද්ධට ලොකු නඩුවක් දාන්න ගියා අර නාමෙලාට ගහලා එදා ඒ රැස්වීම කඩායි හිරුවල නාමලාගේ කකුලක් බින්දලා ඒ රෑම ඌව කැලේ මැදින් ඇදගෙන ගිහින් මහා කැලේ මැදට දාලා නරි කොටි වලසුන්ට කන්ට දාලා පැනලා ගියා කියලා. මහා කන්දේ මහ දෙයියන්ගේ පිහිටයි. දැන් ඒ බයසේ රෝම හුළඟේ ගියා. නෑ නෑ නෑ. ඒ හුළඟ ඈතට ගිහින් කැරකිලා ආන්න දැන් ආපහු ඒක දැන් මෙහාටම අමාගෙන එනවා. ඈ ඈ මොනවා මොනවා මට වතුර වීදුරුවක් ඕන මේ මගේ උගුරකට නිකන් වේලුණා වගේ දැනෙනවා. ඒ අපරාධ නඩුව ඕනෑම කාලෙකදී හරි මතු කරලා ගන්න පුළුවන් කියලායි ගමේ කවුරුත් කියන්නේ. මේක හරි අසාධාරණ වැඩක් නේ මුදියෝ. දැන් මේකලා සේරම එකතු වෙලා ඒ නඩුව මතු කෙරුවොත් ඈ උඹත් කමුතුයි මමත් කමුතුයි නැද්ද ඈ අනේ හින්දා තමයි ඊට කලින් අපි මේ පිටු 20ක් විතර දිග පෙස්සමට මුළු මුවන් පැලැස්සේ ඉන්න වේරෝගේම අස්සන් අරගෙන මේක මහතැන් වලට යවන්න හදන්නේ කෝ කෝ බලන්ට ඕක ආ හරි දිග පෙස්සමක් නේද ඈ කවුද මේක ලිව්වේ මේ මේ ඔය ඉස්කෝලෙන් දොට්ට දාපු ළමයෙකුගේ හොඳ උගත් අයියා කෙනෙක් නේද කිරිනේ ඔව් ආයිබුවන් ඒ ගැන නම් කිසිම සැකයක් හිතන්න එපා අනික ඕක ලියාපු මහත්තයා දැන් ලොකුම ලොකු ගොඩ පෙරක දෝරුවෙක් එහෙනම් බය නැතුව අසංගහන්ට බෑ බෑ බෑ බෑ මම ආසන ගහන්නේ නෑ දැන් මේකට සේරුටම කලින් මම මේක මගේ ලොකුට පෙන්වන්න ඕනේ කපෝති කපෝති ලොකු ඒක අදම ඉවර කරයි ලොකුගේ හැටි මන් දන්නවනේ මාසිනා එහෙම නැතිනම් මම මේක මගේ දූ බිසෝට පෙන්නලා හොඳයි කිව්වොත් මං අස්සන ගහන්නම් එපා එපා ඒ දෙන්නටම මේ බෙසම ගැන කියන්න එපා. ඇයි ඇයි එපයි කියන්නේ? ආ ඉස්සර වගේ නෙවෙයි දැන් මගේ සිහි කල්පනාවත් ඩිංගක් දුර්ලභයි. දුර්ලභයි කීවා? <laughs> දුර්වලයි වෙන්න ඕනේ හරි වචනේ මස්සිනා. ඔව්. ඒ වචන දෙකම එකයි මුදියෝ. මට මගේ මේ ඇස්පෙනීම අඩු හින්දා මගේ ගොඩ පෙරක දෝරු බස්තියන් කීවේ ආවට ගියාට ලියකිවිලි වලට අස්සම් කරන්න එපා කියලායි. හ්ම්. එහෙම අස්සම් කරනවා නම් Tamange බහාරියාවට හරි දෝනියන්දට හරි. ඒත් නැත්නම් tamunge හොඳම කිට්ටුවන්ත කෙනෙකුට හරි පෙන්නලා ඇයි දෙයියනේ මං ඇරෙන්න වෙන කවුද ආරච්චි මැතිනාට මේ පැලෙත් ඉන්නේ නෑ යා ඈ අනික මේ පෙස්සම ගහන්නේ ඇයි? ඉස්කෝලේ ලෝකයි අර ගුරුවරි නාමෙලුයි තොරංචි කරන්ට. ඒත් නාමෙල් ඇයි නාමෙල් ගුරා මිනිහා තව කාලයක් මේ මුවන් පැලැස්සේ හිටියොත් ඔය බූදලේටත් කටුව ගහලා ආරච්චිල කමටත් විදිනවා. හ්ම්. ඒවා <laughs> සුම්මා මේ ආරච්චි පයින්නේ මගේ අප්පච්චිත් කෙරුවා. උණ්ඩගේ අප්පච්චි මගේ අත්තත් කෙරුවා. ඒ අත්තගේ අප්පච්චි මගේ මුත්තත් කෙරුවා. <laughs> ඒ මුත්තගේ හත්මුතු පරම්පරාවේ හිටපු පිරිමි සේරෝම මේ පයින්නේ කිසි කෙනෙකුට ගන්ට ඉඩ දුන්නේ නැති රාජකාරියක් මම මේ අල්ලාගෙන ඉන්නේ. ආව් ආව් ආව් අවාසනාවට මට නෑ මේක තව ඉස්සරහට ගෙනියන්න පුතරේ. ලෝකෙගේ වැරද්ද. අනේ ඒ හින්දා තමයි නාමෙලා අර බිසෝට යාළු වෙලා බලා ඉන්නේ. <laughs> දැන්වත් තේරුණාද? ඇයි අපි මේ පෙස්සම ලියලා මහතැන් වලට ඇරලා හිටන් නාමෙලයි ලොකු ගුරයි අර පොඩ්ඩක් හිටා මුදියන්සේ පොඩ්ඩක් හිටා උඹ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. නමුත් මගේ ගොඩ පෙරක දෝරුවා කීවේ ලිය කියවිලි වලට මගේ අසන ගහන්න කලින් හුඟක් දුරට කල්පනා කරලා මිසක්කා කල්පනා කරන්ට කොච්චර කල් යයිද ඒක කියන්න බෑ මුදියෝ පංගුවක් දේවල් දැන් අවුරුදු ගාණක් තිස්සේ මගේ මේ ඔළුවේ තියෙනවා හපෝයි දෙයියනේ. එහෙනම් මේ පෙස්සමට ආරච්චිල මහත්තයාගේ අස්සන දෙනවද නැද්ද කියන එක කල්පනා කරන්ට තව අවුරුදු කීයක් යයිද? ඈ ආරච්චි මහත්තයෝ. මං හිතුවේ මේක අදම ඉවර කරගෙන හෙට ඉඳලා ගමේ අනික් මිනිස්සුන්ගේ අස්සන් එකතු කරලා මේක මේ සුමානෙම ඉවරක් කරන්ටයි. එමනම් කිරිනේරිස් උඹගෙනුත් ඒ කාගේ කාගෙනුත් අස්සන් ගහගෙන ආවම මං ගහන්නම් මගේ අස්සන කස් ගාලා මං අහන්නේ නාම්බා පන්නගන්ට හොඳම පොටක් පාදලා දීලත් පස්ස ගහනවා නං පස්ස ගැහුවයි කිව්වා නෑ නෑ නෑ නෑ නාමෙලා වහාම වහාම පන්නගන්ට මම මගේ සම්පූර්ණ උදව්වක් දෙනවා ඔය පෙස්සමට ආ ආයේකේ කිසිම පස්ස ගැහිල්ලක් නෑ මුදියෝ. හරි. එහෙමනම් මේ මුලින්ම ලියලා තියෙන නමට කෙලින් මේන් මේ මේන් මෙතන මේන් මෙතන ගහන්න ඔය අස්සන. කොකෝ කොකෝ. ඕ කොකෝ මගේ කන්නාඩි කුට්ට පච්චේ මං ඒක ගෙදර දාලා ඇවිද්ද කොහෙද? කොකෝ ඔය පෙච්චම මෙහාට දුන්නා නම් හොඳයි ඕකේ ලියලා තියෙන්නේ මොනවද කියලා බලලා ලොකුටත් පෙන්නලා ලොක් අක්කි හරියට කීවොත් මං අස්සන ගහලා අද රැට මේක දෙනවා. ලෝකිත මේ බෙසමේ විත්‍යා කියන්න එපා මස්සිනා. එපා කිව්වොත් එපාමයි. නොකිය බෑ මුදියෝ. මගේ ගොඩ පෙරක දෝරුවා කීවේ මං අත්සන් කරන මොන කෙහෙල් මල් ලියවිල්ල හරි එක්කෝ මගේ මහගෙට පෙන්නන්ට නැත්නම් මගේ දූ බිසෝට පෙන්නලා හිටන් ඇයි ආරච්චි මස්සිනා ලොකු හරි බිසෝ හරි කැමති වෙයිද නාමලාට විරුද්ධව දාන මේ පෙස්සමට? ඒ දෙන්නම නාමලාට ආවඩ නොවනේ. ඔය ලොකු මගේ කොල්ලට බිසෝව දෙන්න කොහෙත්ම කැමති උනේ නෑනේ. ඌත් මේ ඉස්කෝලෙන් දොට්ට දාපු හිඳයි තව අර පුතා සිරිමලා අර කොළඹ රටට ගෙහුම් ලන්සි බෝඩින් ගෙදරක ඉඳලා ඒ ගෙදර හිටියේ ගෑනු කෙල්ලන්ට යාළු වෙලා හිටන්. ඒ සීරෝම බොරු කතාවල් මස්සිනා. මට කනගාටු මේ මුවන් පැලැත්තේ ආරච්චිලගේ වස්තු බූදලේ සීරෝම වැඩි කල් යන්ට කලින් නාමෙලාට අයිති වෙන එක ගැනයි. නාමෙලා බෑනවේ ඊළඟදීම නිකං කටකැදිච්ච කතාවල් කියන්න එපා මොදියෝ. හ්ම් මගේ බූදලේ නාමෙලාට අයිති වෙන්න නාමෙලා මගේ බෑ නේද? ඈ මුවන් පැලැස්සේ සේරෝම මිනිස්සු නම් දැන් කියන්නේ නාමෙලයි බිසොයි දෙන්න හොරෙන් කසාද බැඳගෙන කියලයි. අහස පොළොයි රහඳ දෙයෝ සාක්කි. කවුද කවුද කීරේ බිසොයි නාමෙලුයි හොරෙන් කසාද බැඳයි කියලා? ඈ මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ආව් ආව් ආව් ආව්. ගේනවා කියපු මිනිස්සු මෙහාට. මං මං මං මං මං යනවා මුදලාලි. මේක නිකන් දැන් නටාපු තොවිලෙකුත් නැහැ. පහන් වල තෙලුත් නැහැ කිව්වා වගේ වැඩක්. මං යනවා. එපා යන්ට කිරිනේ ඇරිස්. මේ ආරච්චිගේ හැටි ඔහොමයි. පොඩ්ඩක් ඉඳහන්. ඒ හිම්බන්නේ. ගෙරෙන් අර මගේ ඔරෙන් බාලි බෝතලේ වීදුරු තුනකුයි <laughs> උඹ දන්නවනේ ආරච්චිලයි මායි බොන ඔරෙම්බාලි බෝතලේ මගේ උගුරකටත් වේලුණා මේ අනම් මනම් කතාවක් හින්දා ඔය උගුරකටට මාගත්තම හරියයි සේරෝම අද බැරි වුණොත් ලබන සඳුදා හරි අපි මේ පෙත්සමට අසන ගහමු නේද <laughs> අද මුවන් පැලැස්ස රඟපෑවෝ මහේන්ද්‍ර සේනනායක, රත්නදී නම්බුගේ සහ විජේරත්න වරකාගොඩ. නාද සංකලනයේ ජයන්ත චන්ද්‍රලාල්ගෙන්. මුදිනායක සෝමරත්න රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න. Thank you.